بسم الله الرحمن الرحيم අපරිමිත දයාන්විත අසමසම කරුණාන්විත අල්ලාහ්ගේ නාමයෙන් والفجر وليال عشر والشفع والوتر والليل إذا يسر هل في ذلك قسم لذي حجر ألم تر كيف فعل ربك بعاد إرم ذات العماد التي لم يخلق مثلها في البلاد وثمود الذين جابوا الصخر بالواد وفرعون ذي الأوتاد الذين طغوا في البلاد فأكثروا فيها الفساد فصب عليهم ربك سوط عذاب إن ربك لبالمرصاد අලුයම මත දිවුරමින් දස රාත්‍රියන් මත දිවුරමින් ඉරට්ටේ හා උත්තේ මත දිවුරමින් රාත්‍රිය පැමිණෙමින් සිටිනා විට ඒ මත දිවුරමින් බුද්ධියක් ඇත්තාට මේ වායෙහි ප්‍රමාණවත් තරමට දියුරුමක් තිබේද? මහත් කුළුණු සහිත ගොඩනැගිලි වලින් යුක්ත වූ ඉරම් වැසියන් වන හූද් නබිතුමාණන්ගේ ආත්‍රජාවට ඔබේ පරමාධිපති ආනන් කෙසේ වේදනාවට ලක්කලේද යන්න නුඹ නොදුටුවේහිද? ආත්නම් මෙම ගෝත්‍රය කෙසේද යත්? එය මින් ශක්තිමත් වෙන කිසිවක් මෙලෝ වෙනත් රටවල් වල මවනු ලැබුවේ නැත. තවද කුරානම් මිටියාවතෙහි වාසස්ථාන ඉදිකිරීම පිණිස ගල් පර්වත පැලූ සමුත් ප්‍රජාවටද නුඹේ පරමාධිපතියා කෙසේ වේදනාවට ලක් කළේද යන්න නුඹ නොදුටුවේහිද කූඤ්ඤ හිමි ෆිරාවුන්ටද නුඹේ පරමාධිපතියාණන් කෙසේ වේදනාවට ලක් කළේද යන්න නුඹ නොදුටුවේහිද ආද් සමූද් ෆිරාවුන් හා ඔවුන්ගේ අනුගාමිකයෝ වන ඔව්හු කවුරුන්දයක් ලෝවේ රටවල්හි සීමාව ඉක්මවා ගිය අය වෙති. එහිදී අධික ලෙස කලහකම්වල ඔවුහු නිර්ණෝය. ඒ නිසා නුඹේ පරමාධිපති ආනන් විවිධාකාර දඩුවම් ඔවුන් මත හෙළිය. සැබවින්ම නුඹේ පරමාධිපති ආනන් ඔවුන්ගේ පැමිණීම ඊට අවදියෙන් බලා සිටී. فَأَنْ أَمَّا الْإِنسَانُ إِذَا مَا ابْتَلَاهُ رَبُّهُ فَأَكْرَمَهُ وَنَعَّمَهُ فَيَقُولُ رَبِّي أَكْرَمَنِ وَأَمَّا إِذَا مَا ابْتَلَاهُ فَقَدَرَ عَلَيْهِ رِزْقَهُ فَيَقُولُ رَبِّي آنَنِ كلا بل لا تكرمون اليتيم ولا تحاضون على طعام المسكين وتأكلون التراث أكلا لما وتحبون المال حبا جما එහෙත් මිනිසා තමාගේ පරමාධිපතියාණන් තමන්ව පරීක්ෂාවට ලක් කර එනම් තමා ගෞරවයට පාත්‍ර කර තවද ඔහුට දායාදයන් ප්‍රදානය කළ විට මාගේ පරමාධිපති ආනන් මට ගරු කළේයයි පවසයි. තවද ඔහු පරීක්ෂාවට ලක් කර එනම් ඔහුට ඔහුගේ ජීවනෝපාය සීමා කළ විට මාගේ පරමාධිපති ආනන් මා අවමානයට පත් කළේයයි පවසයි. එසේ නොව කොපමණ දායාදයන් අල්ලාහ් ප්‍රදානය කළද නුඹලා අනාථයින්ට කරු උපකාර කරන්නේ නැත. දුප්පතුන්ට ආහාර ලබා දීම පිණිස නුඹලා අන්‍යෝන්‍යව දිරි නොගන්වයි. තවද නුඹ බූදල් දැඩි ලෙස කාදමන්නේහුය. තවද නුඹ ධනය දැඩි ලෙස ඇලුම් කරන්නෙහුය. كلا إذا دكت الأرض دكا دكا وجاء ربك والملك صفا صفا وجيء يومئذ بجهنم يومئذ يتذكر الإنسان وأنى له الذكرى يقول يا ليتني قدمت لحياتي فيومئذ لا يعذب عذابه أحد ولا يوثق وثاقه أحد يا أيتها النفس المطمئنة ارجعي إلى ربك راضية مرضية فادخلي في عبادي وادخلي جنتي එය එසේ නොවේ. එනම් නුඹ ආශා කළ භෞතික වස්තුන් විනාශ වී යන අයුරින් පොළව නොකඩවා සෙලවන විට තවද නුඹේ පරමාධිපති ආනන් හා මලකොරුන් පෙලින් පෙලට පෙළ ගැසී පැමිණෙන විට එදින අපරාධකරුවන් ඉදිරියේ නිරය ගෙන එනු ලැබුව විට එදින මිනිසා තමා කළ දෑ සිහිපත් කරයි. එය සිහිපත් කිරීමෙන් කුමන පළක්ද? අහෝ මාගේ ඛේදය. එළව ජීවිතය වෙනුවෙන් යහපත් ක්‍රියාවන් පෙරටු කර නොගත්තේ ඇයිදැයි ඔහු පවසනු ඇත. එම නිසා එදින අල්ලාහ් වන ඔහුගේ දඩුවම මෙන් කිසිවෙකු දඩුවම් නොකරයි. ඔහුගේ විලංගු මෙන් කිසිවෙකු විලංගු නොදමයි. ඕ සැනසුමලත් ආත්මය. අල්ලාහ් විසින් පිරිනැමූ වරප්‍රසාද පිළිබඳව තෘප්තියටපත් වූද අල්ලාහ්ගේ තෘප්තියට පාත්‍ර වූ තත්වෙන්ද නුඹ නුඹගේ පරමාධිපති ආනන් වෙත හැරියව. එහෙන් මාගේ වහලුන් අතරට නුඹ ඇතුළුවව. මාගේ ස්වර්ගයටද නුඹ ඇතුළු වවෝ.